එකක් දුරු කරමින් හරියට ලුණු ගෙඩියක පොත්ත එකක් එකක් කරගත්තා පස්සේ තව එකක් තව එකක් කරගත්තා තව එකක් පස්සේ අයින් කරන ක්‍රමයක් මේක මේ බයි බේරව සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ඒකද ඉස්සලාම පෙන්නන ඒ කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කියනවා අපි සාමාන්‍යයෙන් කියනවා නැත්නම් කාය දුස්චරිත විශේෂයෙන් වචී දුස්චරිත කියනවා විශේෂයෙන් කියනවා වීතික්කම භූමියේ කෙලස් කියලා ඒවට කියනවා ඒව ගණන් ගන්න නැතුව ගත කරන ජීවිතේට කාමභෝගී ජීවිත කාම ගුණ කියලා. ඒගොල්ලෝ කරන්නේ කය ඇවිස්සෙන කාය දුස්චරිත කෙරෙන වචී දුස්චරිත කෙරෙන කර්මාන්ත කරනවා. ඒ වගේ උපකරණ වට කරගෙන එයි මැද ජීවත් වෙනවා. එතකොට කාමය ಗುಣ වෙනවා. වැඩෙනවා. ඒවට කියනවා කාම ගුණ කියලා. ඉතින් ඒක තමයි ලෝකේ කියන්නේ. ලෝකේ වැඩිම කාය දුස්චරිත, වචී දුස්චරිත වැඩ කරන, එවැනි අත්තන් අසුරු කරන ඒ කාම ලෝක හදාගෙන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් එimhe ඉන්න කලාතුරකින් කෙනෙකුට තමයි මේකේ තේරුමක් ඇත්තේ නැහැ. ඒක කිසිම කෙලවරක් ඇත්තේ නැහැ කියලා ඒ කාම ගුණයන්ගේ වෙන්වීමේ අදහස් පහළ වෙන්නේ. ඒ ඇත්තන් අපි කියනවා එතකොට නික්මෙනවයි කියලා. ඒ නික්මීම කරන්නේ අර විශේෂයෙන්ම කාමයේම තනවාඩමින් හිටපු කෙනා ඒ ආධිනව දැනගෙන ඒකෙන් නික්මෙනවා. ඒකට ඒ කාමයාගෙන් නික්වීමට කියන්නේ ගීගෙන් නික්මෙනවා කියලා. ඒ කියන්නේ කාමගුණ කියන්නේ ගීගෙට නමක්. ගීගෙදි කියලා කියන්නේ කාමගුණ වලට නමක්. ඉතින් මේ නික්මුණාට පස්සේ එයාට ඒ ලකෝම මේ කෙලස් බය අඩුවීමට හේතුවක් වෙනවා පොතේ හැටියට නම්. හැබැයි ඒ පුද්ගලයාගේ ඒ කාම සංඥාවල් නිසා අර ගත කළ කාම ක්‍රීඩා ඒ කාම වස්තු පිළිබඳ සංඥාත් අරගෙන තමයි මෙයා ගීක අතාරින්නේ වනපන්ත සේනාසනකට යන්නේ. ගියාට පස්සේ මෙයාගේ හිතේ අර කාමයේ පිටවන්තව තිබිච්ච කාම සංඥාවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක උග්‍රව ක්‍රියාත්මක වෙනවා කාම ලෝකයෙන් අයින් වුණාට පස්සේ. තමන්ගේ දුවදරුවන්ගෙන් වස්තු භෝගලින් අයින් වෙච්චාම ඒව පිටවන්ත තියෙන සෙනෙහස, ඒවට තියෙන සම්බන්ධතාවයේ බොහොම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒවට කියනවා කාම සංඥා කියලා. ඉතින් මේ කාම සංඥා මේ ඇතුලේ මුලක් අල්ලාගෙන තියෙන බව කාම ලෝකයේ ඉන්න කාම ගුණයන්ගේ සංතරපණය ලැබුණා දන්නේ නැහැ. ඒ ඇයිට කාමෙන් වෙන් වුණාට පස්සේ කිරිකෙන් නික්මුණාට පස්සේ මේ කාම සංඥාව වද දෙන්න පටන් ගන්නකොට තමයි තේරෙන්නේ අපි මේක අල්ලපදා ගන්න හදන කාලේ කාම ගුණේ අපි අල්ලා ගන්න ගතියක් අපිට වැටහෙන්නේ නැහැ. අතාරින්න ගිය දවස තමයි තේරෙන්නේ අපි අතහැරියත් කාමයන් අපිව අතාරින්නේ නැහැ. ඒවා එළවෙලව පහර දෙනවා. ඒකට කියනවා කාම ගුණ කාම සංඥා කියලා. ඒ කියන්නේ අපි යණ යන තැන විශේෂයිත ඊතලේ ඊතලයකින් ඔයාගෙන ඇවිල්ලා හදවත පසාරු වෙන්න විදිනවා. ඉතින් එතකොට අපිට පේන්නේ මෙච්චර අමාරුවෙන් කාමයෙන් කෙරුවට මොකද තිබුණට වැඩිය කරදරයක් නැහැ. කාම සංඥාව උග්‍ර විදියට වදනවා. ඉතින් ඒක ජීවිතය අත්හැරපු අය සීල ශික්ෂාව ඉක්මවලා අධිශීල ශික්ෂාව නැත්නම් අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂා කරන්නයි විතරක් දන්න කතාවක්. කාමී ඉන්න කච්චියට තවත් නැදී. ඒවල් තව රැස් කරන්න හදනවා. නමුත් કોઈ වෙලාවක හරි මැරෙන්න පොඩ්ඩකට කලින් හරි ඒක මරණ වෙලාවෙත් ඒක සිද්ධ වෙනවා. ඒ කාමී ඇවිල්ලා අල්ලගෙන ඊගාව ආත්මෙට කම්ම කම්ම නිමිති ගස නිමිති වශයෙන් ඊගාව ආත්මෙ දක්වම ගෙනියනවා. නමුත් මේ කල්ැතුව අයින් වෙලා හිත උත්සාහ කරන කෙනාට පේනවා ඒ අලිමන්ජවට හරක් කියලා. මේ අලියෙන් අයින් වුණාට මේ හරක් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් ඒ ටික අපි භවනා ලෝකේ බුද්ධ ආගමේ එහෙනම් අපේ පාලි භාෂා ශබ්දමාලාවේ නීවරණ කියලා තමයි කියන්නේ. නීවරණ කියලා කියන්නේ කාම සංඥාට නම. ඉතින් අවිද්‍යාව, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා මේ පහ ගීගේ නැත්නම් දන්නේ නැත්නම් කාමයේ වඩන අය දන්නේ නැහැ. ඒගොල්ලෝ එව්වා හිතාගෙන ඉන්නේ ඇත්තටම කියනවා නම් මේ ඒකට විප්ලවීය ප්‍රකාශයක් IT ටෙක්නොලොජි කියන්නේ IT නෙමෙයි AI කියලා කියන්නේ. artificial intelligence කියන්නේ නිසන් නිවර්ණ පහට තමයි. ඒක තමයි මේ මිනිස්සු ඉන්ටෙලිජන්ස් එකක් හදනවා. තව තවත් කාමයේ වඩන්න ඒව ඔක්කොම මේ මේ වතුරට බහින්නේ නැතුව ගොඩේ දාලා හිතන දේවල්. ඒව තමයි හිත පිට යනවා කියලා කියන්නේ. ඒ සම්පූර්ණම IT මේ මේ AI ටෙක්නොලොජි කියලා කියන්නේ හිත පිට යනක් වර්තමානයේ හිත තියාගෙන කෙනෙකුට කවදාවත් බෑ. ඔය ඉන්ටර් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගන්න. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එන්නේ හිත පිට ගියාට තමයි. ඒක අද විශාල ජයග්‍රහණයකට හිතාගෙන එහෙම නැත්නම් ඒක අපේ යුගයේ ඇති වෙච්ච ලොකු යුග පෙරලියක් කියලා හිතාන අපි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අල්ලගෙන තමයි නටන්නේ. නමුත් මේ භාවනා කරන්න ගිය කෙනාට ඒක පේන්නේ නීවරණ හොල්මනක් විදිහට. ගීගේ අතෑරියත් ඒව අපේ පිටිපස්සේ ඇවිල්ලා ඒව පිටිපස්සේ සැලසුම් හදනවා. ඒව විදිහට අතීනාගත අනාගත කල්පනා කරනවා. ඒක පස්සාකාරයට සිද්ධ වෙනවා. අභිජ්ජා ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කිය. ඉතින් අන්නේ පහෙන් ඒ පහ ඇතුළත හොල්මන් කරන තාක්කල් බය පහක් වෙනවා. අපිට මේ දැඩි ආසාව, දැඩි ලෝභය නිසා එන ආසාව. මොකද අපිට ඒ ලෝභයක් නැති කෙනෙක් ලෝකේ නැහැ. නමුත් සමහර අයට විශේෂ ලෝභ තියෙනවා. මෙන්න මේ දේ ඕනේ. ඉතින් ආට ආරණ්‍ය සීනාසෙන් ගියත් පැවිදි වුණත් ඒ දේ අවශ්‍යතාවය නිසා එයාට ලොකු බයක් ඇති වෙනවා. මේක නොලැබී යයි. එහෙම නැත්නම් ව්‍යාපාදයක් තියෙන අවල් දෙය මරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ. අවල් දෙයට විරුද්ධව හටන් කරන්න ඕනේ. ඉතින් ඒ හටන හිතේ ඇතුලේ යනවා. එහෙම නැත්නම් මේ ඒ හටන සහ ආශාව නැත්තම් බුද්ධමාකාර නිදිමතක් එනවා. මේ තණ්හා ද්වේෂ දෙක තියෙනකන් නිදයන් නැහැ හිතට. නිදයන් නැති තරම්. ඒ දෙක නැතුණාට පස්සේ පුදුමාකාර නිින්දක් එනවා. සක්මන් කරනකොට නිින්ද යනවා. ඉඳගෙන ඉන්නකොටත් නිින්ද යනවා. මොනම දෙයක්වත් කරගන්න බැරි නිදිමතක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒවත් දන්නේ නැති වුණොත් අපි කැලේට බනිනවා, වැස්සට බනිනවා, එක එක දේවල් කර කර ඉන්නවා. නමුත් මේ නීවරණ පිළිබඳව සිටියම බුදුරජාන්සේ ඇඳලා තියෙනවා. මන්ට මෙන්න මෙහෙමයි වුනේ කියලා ලියලා තියෙනවා. ඒ නිසා ඒ තීන මිද්ද එනකොට ඒකට කියලා කුසීත වෙන්නේ නැතුව ඒ කටයුතු කරන්න අනන්ත අප්‍රමාණ සක්මන් ආදී භාවනා ක්‍රම සබචන්ති හඳුල්ලා දෙන්න ක්‍රියාකාරකම්. ඒ තීන මිද්දේ යට වෙන්නේ නැතුව. ඒතර උද්දත හිතක්, උද්දච්ච හිතක්, අවිචිත හිතක් ආපුවාම අපි අවිශ්යේ ආවල් කෙනා නිසායි මේක ස්ත්‍රියවන් නිසායි තැවිසුණා. මුදල් නිසා හිත ඇවිස්සුණා. සුරා සූදුනි සාහිත්‍ය විශ්නා කියලා කිව්වට එහෙම අවස්සන්ඩ හිතේ දුර්ලභමක් තියෙනවා. හිතේ දුර්ලභම නැති කෙනාට තණ්හාරතිය ළඟාවිල නැටුවත් එහෙම ඇවිසිලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ දන්නේ නැතුව අපි මේ උද්දත හිතට හේතුව අසවලාගේ ක්‍රියාකාරකම් කියලා ඒ බාහිරට දොස් දාන වෙනුවට මට භාවනා කරන්න බැරි බය ඉන්නේ අසක නිසා කියලා කිව්වට ඇතුළෙම Taman ළඟ තියෙන ඒ අශික්කිත නැත්තම් උද්දත හිත. ඉතින් ඒක තැම්පත් කරන්න උද්දත වෙලාව කරන්න බෑ. ඒක නොවීම පිණිස කටයුතු කිරීම. ඒකට විචිකිච්ඡාවක් මත වෙනවා. ඔය කිව්වට බුදුහාමුදුරේම කරාට අපිට පුළුවන් වෙයිද? මේ කාලේ බුද්ධ නිවන් දකින්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන්ද? ආදි වශයෙන් විචිකිච්ඡාවල් කිලෝරක් නැහැ ගිහි ලෝකේ. වැඩිම භාවනා කරන එක නෑ කකුලෙන් අදින එක තමයි කරන්නේ. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා භාවනා කරන අයට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නමක් දාලා කියලා පිළිච්ච පරික්‍රමකට තරම්වත් සලකන්නේ කියලා මේ උදාාර සටනක් කරන කෙනාට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සාදු කියන කෙනාට භාවනා නොකරන ලෝකයා කුසුළු විසුළු කරනවා. ඒ අතින් බලනකොට භාවනා කරන කෙනා ගැන ලෝකයා නොදන්නේ එක ලාභයි. ඒ අතින් බලනකොට භාවනා කරන එක නොකිය කරන එක ලාභයි. කරන්න ගියොත් දන්න කියන හැම කෙනාගෙම තියෙන ඇහැට කුණක් වැටෙනවා වගේ කැවෙන එක තමයි. ඉතින් මේ විදිහට අර කාය වචී දුස්චරිත, මනෝ දුස්චරිත ඊට පස්සේ මේ නීවරණ පහ. අයින් කෙරුවට පස්සේ ඒ ඒව තමයි පේන්න තියෙන මේ අහුවෙන ලොකු ලොකු බොරළු රළු බොරළු කැට ඊට පස්සේ තියෙන ඊටම සුකුම විතක්ක වගේ හිතේ අර්ථේ ඒවවා මේ බටේර ලෝකේ තාම අඳුරගෙනවත් නැහැ බටහිර ලෝකේ නීතිය හදනකොට හරි එහෙම නැත්නම් මේ මානසික රෝග දැනගන්නකොට හරි එහෙම නැත්නම් මේ ආර්ථික සැලසුම් කරනකොට හරි ඒ සුකුම විතක්ක පිළිබඳව දන්නෙත් නැහැ ඒව ඔක්කොම ඒව විතක්ක ඒව කෙලෙස් ඒව බය ඇති කරන දේවල් වශයෙන් නෙවෙයි අඳුනගෙන තියෙන්නේ. ඒ තාමත්ම වටිනා නව නිෂ්පාදන විදියට. ඒ තාමත්ම ගැඹුරු දාර්ශනිකයන්ගේ දාර්ශනික මත විදියට මේව අරගෙන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ අත්වර පිහිය ගිලගත්ත කෙනෙක් වගේ, කඩුව ගිලගත්ත කෙනෙක් වගේ, මෝල් ගහ ගිලගත්ත කෙනෙක් වගේ වදිගේ යන්න හදන හැම වෙලාවෙම කාය දර්ථ වචීද මේ මේ පරිලහය ඇති කරගන්න. ඉතින් ඒව ඇවිල්ලා මේ අපේ අධ්‍යාපන ක්‍රමේ හරහා මේ ලංකාව වගේ ඉන්න ළමයින්ට දැම්මට පස්සේ ඒ ළමයි තුල මහා විකෘති ඇති වෙනවා. ඒ විකෘති නැතිකරන්න ලංකාවේ බෑ මොකද මේකේ බලෙන් දාලා තියෙන එක. ඉතින් ඒ වගේ ලයිස්තුවක් මේකේ දක්වලා තියෙනවා මේ පළවෙනියෙන් මෙන්නේ අර නීවරණ පහල තුනට පස්සේ අත්ුක්කන්තල පරවම්බම කියලා මම මේ භාවනා කරන මම අනිකයට වැඩිය උසස් කියලා හිතනවා. සිල් රකින මම සිල් රකින අයට වැඩිය උසස් කියලා හිතනවා. මේ නීවරණ අයින් කරගත්ත මම නීවරණ අයින් කරගත්තේ නැති අයට වැඩිය උසස් කියලා හිතනවා. ඉතින් මේ නිසාම ආතතියක් ඇති වෙනවා. අධ්‍යාපනය මේක පුදුම විදියට වැඩි කරනවා. මම කියන්නේ අධ්‍යාපනය මේ කාය වචී කර්ම මනෝ කර්ම අයින් කරනවා කියන්නේ මේ ඉගෙන ගැනීම නිසා මාන්නයක් ඇති කරනවා. ඒක නිසා මුළු ලෝකෙම අවුලක් ඇති කරලා තියෙනවා. උගත් මානි, උගත් පිස්සුව. මේක සාධාරණ කියලා හිතනත් අද බල විදිහට පාස් වෙලා විභාගයක් පාස් වුණාට පස්සේ ඌ නලලෙන් බලන්නේ නැත්නම් නහයෙන් බලන්නේ මිනිස්සු දිහා. අත් දෙකෙන් බලන්නේ මේ අත්ත්ුක්කන්දන පරමම්බම නිසා උසස් අධ්‍යාපන සහ ඒ වැඩවල ඉන්න මිනිස්සු අමුතුම පිස්සු జాතියක් වෙලා. මේ සාමාන්‍ය මනසට කිට්ටු කරගන්න බැරි තරම් මේක ඊට වඩා බර විදියට එනවා අරණ්‍ය වාසී සංඝයාට. දැන් මම අරණ්‍ය වාසුණා මම මට දැන් සෑහෙන වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා අනික් කට්ටිය නරපණුව විදියට නෑ මේ මේ අපාගත සත්තු විදියට තමයි දකින්නේ. ඒ විචු තාමත් මේ සත්තු මරනවා හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරනවා බොරු කියනවා බොනවා ඕනේ නැහැ. ඇසුරක් ඕනේ නැහැ කියලා අර කට්ටිය දිහා පහත් කරලා සලකන්න පටන් ගන්නවා. දන්නේ නැහැ මේක කෙලෙසක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා එහෙම ඉන්න කෙනාට සීලවන්ත නමුත් අසත්පුරුෂයයි කියලා. සුතවන්ත නමුත් අසත්පුරුෂයයි කියලා. මොකද එයා අර තමන් ඇති කරගත්ත මේ ගුණය අනු හෙලා දැක්මට පාවිච්චි කරනවා. මේකේ ලැත්තනම ලොප් කරගෙන කියේ නැත්තම් මේක ලැත්තනම ලොප් කරගන්න තියෙන ගුරුවරෙක් අර තියෙනවා ඒකේ. ඒ වගේම නිහතමානී ගුණේ වඩන එකේ. ඒ වගේම ආධුනික මනසක් ඇති කරගන්න එකේ. එහෙම නැති වුණොත් එයාට කවදාකවත් අර දුෂ්චරිත රඥන කරන කෙනාව දිහා බලන්න හෝ අත දෙන්න හිතෙන්නේ නැහැ. මං මෙහෙමයි මං මෙහෙමයි ඔයගොල්ලෝ නිකන් බොහොම දුර්ලභ කෙලෙස් සහිතයි කියලා අර අත්ුක්කංශන පරමම්බන ඒ වගේ කතාවක් බටේර ලෝකේ පෙන්වන්න බෑ. ඒවයි තියෙන්නේ තන්නේ ක්‍රම ඒ උසස් අයට උසස් මට්ටම් දීගෙන ඉන්දියාව වගේ තියෙන කුල ભેදයක් නෑ ඒ වගේ පන්ති ભેදයක් තියෙනවා. ඒ පන්ති ભેදයේ පුදුමාකාර තේරුමක් මේ බේරමක් ඇති කර මිනිස්සුන්ට පුදුම ගැටමක් ඇති කරලා තියෙනවා. ඒ වැරදි කරන්න අවසර තියෙනවා සමහර කණ්ඩායමකට. ඒගොල්ල මොනම නීතිකටත් යට වෙන්නේ ඒක නිකන් ඉන්දියාවේ කියන්නේ හරිජන කියලා. තුප්පහි කියන වගේ. අරගොල්ලන්ට මොන නීති කැඩුවත් අහුවන්න බෑ. ඒකට කියන්නේ untouchable කියලා තමයි. උසස්ම මට්ටමක ඊගාන පාදඩිය ටික. ඒගොල්ල තමයි රට ගෙනියන්නේ. ලෝකෙ ගෙනියන්නේ. ඒ මොකද ඒගොල්ලෝ අත්ත්ුක්කංශන පරමම්බන මාර්ගයෙන් අපි මේ තුන්වෙනි ලෝකේ රටවල්, අපි හිඟන රටවල්, ඒගොල්ලෝ තමයි අපේ ආර්ථික විනිශ්චය කරන්න කියලා. ඒ අත්ත්ුක්කංශන පරමම්බනේ සුද්ධා සුද්ධාගේ හරියට සරයි. ඒක අපේ එංගලන්තෙට ගිය කට්ටිය අපේ කට්ටිය තුල අප්පා එංගලන්තේ සුද්ධන්ට වැඩිය හපන් අපේ සුද්ධෝ. අපිටත් උගන්නන්න දෙනවා. සුද්ධට වැඩිය අපිට උගන්නන්න දෙනවා. පිටරට වලට ගියාම ඒ කලින් ගිය කට්ටිය ඒ කට්ටිය එනවා අපිට උගන්වන්න මොකද ඒක ඒ ක්‍රමයට අපි තින්න ඕනේ කියන්නේ ඵලයන් යන්නේ උඹලා තින්න ඕන උඹලා පහින්දවට අපි පහින්දින්නේ නැහැ අපිට රටක් තියෙනවා අපිට සංස්කෘතියක් තියෙනවා ඔයාද අම්බලමට ගියා වගේ තොපිත් එක්ක එනවා ඉංගන්නොත් එක්ක ඉන්න ඒ අම්බලමට වදින්න ඕනකමක් අපිට නැහැ මං කියන්නේ අත්ුක්කන්තර පරමම්බම නෙවෙයි ඔය ඒගොල්ලෝ පෙන්වන දේ නෙවෙයි මේක බුදු ජානසෙ පෙන්වන්නේ මේ තරම් උතුම් සීලයක් සමාධියක් රැකලවත් උත්සස් කියලා හිතන්න එපා වෙන විදිහට කියනනම් මම ඔයගාගේ සිල් රකින්න නැති කෙනාටත් සමාජයක් වඩන්න නැති කෙනාට හෙට සිල් රකින්න පුළුවන්. මට වැඩි උසස් වෙන්න පුළුවන්. ධ්‍යානයක් මාර්ගඵලයක් උනත් ලැබෙන්න පුළුවන්. කවුද දන්නේ? එනිසා මේ මිනිස්සයා ඉන්න තැනින් අත්ුක්කන්තන පරාම්භම කියන එක අද අධ්‍යාපන ක්‍රමේ විශාල පිළිකාවක්. කිසියෙත්ම හිතලා නැති පිළිකාවක් මේ ඒ කියලා තියෙනවා නිකන්. මේ බයලජ්ජා දෙක නියෝජනය කරන කෙනෙක් වගේලු පන්ති කාමරයට ගුරුවරයා එන්නේ. ගුරුවරයා යන්නේ ළමයාගේ තියෙන බයලජ්ජා දෙකම නැති කරලා. ඒක තමයි ගුරු වෘත්තිය දන්නේ නැතුව ගුරුවරුන්ට වෙච්ච රසායනයක් ඇවිල්ලා තියෙන්නේ. පන්තියේ පෙනී හිටින්නේ ලැජ්ජ බය සහිත කෙනෙක් විදිහට ළමයි ඉදිරිපිට. උගන්වන දේෙන් කියන්නේ ලැජ්ජ බය තියාගත්තොත් දිනු වෙන්න බෑ බබෝ. ඔක බීම තියපන්. අම්මටත් සහෝදරය කියලා කතා අක්සාතර සහෝදරය කියලා කතා කරපන්. අම්මට සහෝදරය කියලා කතා කරපන්. කියන මට්ටමක උගන්වනවා. ඉතින් මේ අත්ත්ුක්කංශර පරවම්බන වගේ මේ බලින් ඇති කරන දේවල් වෙනුවට කැලේට ගියාට පස්සේ වනවාසී වුණාට පස්සේ මම වනවාසී කියලා මම සීලවන්තයි කියලා මම ගුණවන්තයි කියලා එන්නේ ඉඳී තියෙනවා. ඒවා සුකුම විතක්ක. ඉතින් ඒවා බුදුජානසේ දැකලා භෝෂත්ත කාලේ ලියලා තියෙනවා මේ පාර යන අයට හම්බ වෙන බොරු වලවල් ටිකක්. හම්බෙන මඩ වගුරු ටිකක්. අන්නේ ටික දැනගෙන කටයුතු කරනවා අත්ුක්කන්ධන පරවම්බන. එතකොට මේ කෙනාට ඉඳපු ගමන් පුදුම ලොමි දහ ගන්න බයවල්ල තියෙන පටන් ගන්නවා. ඉතින් එයා ඒකට මේ මන් තුල තියෙන බව දන්නේ නැතුව බය බෙහෙරව එයා මේ බාහිරේ කරුණු හොයන විදිහේ චින්තන රටාවල් හදාගන්නවා. මේ මගේ දෝෂයකට නෙවෙයි එන්නේ. මම මේක නිසා සූදානම්ෙන් ඉන්න ඕනේ. කැලේ අ සෝහනේ ඉවල් හදන්න එපා යකුන්න බයනම්. සෝනිකවල්ලා දන්න ඕනේ යක්කොන බය නැත්තම් තමයි. නිසා ආරණ්‍ය වාසී වෙනකොට ඒ වගේ දේවල් වලට ලෑස්ති වෙලා බය බේරව චම්බි බය බීරුත්තම් කියන දේවල් කියන ලෑස්තිලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට ලෙඩක් දුවක් කනතුරක් සතක් කරලා යන එකක් නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වනවාසී ජීවිතය තුලත් මේ වගේ නිවන නැතිකතුවට පස්සේ වුණත් මේ වගේ Taman තුල ලොමු දා ගැනීම බය එන්නේ ඉඳ තියෙනවා. අත්ත්ුක්කන්තන පරවම්බන වබේ වගේම ඒ වගේම අර නිවන් මාර්ගයේ අවුරමේ තමයි මෙච්චර කරපු කැපකිරීම පැත්තක දාලා මං වගේ කෙනෙක් එළියට බැස්සොත් මට සෑහෙන ගාණක් හම්බ කරගන්න පුළුවන් වෙයි. මිනිස්සු මයි පිටිපස්සේ සෑහෙන ගාණක් අනුගාමිකයෝ එයි කියලා මේ ලාභ සත්කාර සම්මාන වැඩි කර ගැනීමේ මෙතෙක් කරගත්ත දේ සාර්ථකත්වයේ අනුව තව විශාල මෝඩ පිරිසක් වගලා ගන්න පුළුවන් වෙයි කියලා ලාභ සත්කාර පිළිබඳ වෙනවා දාන. ඉතින් ඒකල බොහොම ලස්සනට තියෙනවා මේ අන්‍යාගමිකවල ඉන්න අන්‍යාගමික නෙවෙයි ලංකාවේ වුණත් එහෙම තමයි මේ නිවන නෙවෙන නිවන પરමාර්ථ නොවන ওই සියලුම කෙලිකාරෝ ওই සියලුම දේශකයෝ නොබෝ කලකින් පෙන දාලා කුණු වෙලා මැරලා යනවා. ඒ මොකද මේගොල්ලෝ මෙච්චර සාර ධර්මයක් මේ නිවන සඳහා වෙන ධර්මයක් ලාභ සත්කාර සඳහා යොදවනවා. ඒක යාගේ දෝෂයක් නෙමෙයි අර මිනිස්සු බඳින්න පටන් ගත්තාට පස්සේ තෑගි භෝග දෙන්න පටන් ගත්තාට පස්සේ ඉබේම අත්ුක්කංශන පරවම්බන වගේම ලාභ සත්කාර ප්‍රතිසංයුක්ත විතක්ක එන්න පටන් ගන්නවා. ඒක යනවා මේ මේ වැලක් පැවෙන්නවා. කිලෝ රත්නතු වෙනවා. ඔක්කොටම වෙන්නේ දක්ෂයාට විතරයි වෙන්නේ. ජීවනට පින තියෙන කෙනාට මේක සිද්ධ වෙනවා. සිද්ධ වෙච්ච ගමන් මිනිහා ඒකෙම ඉවරයි. ඒක නිසා මාර පාක්ෂික පිරිස් ඉන්නවා ලාභ සත්කාර දීලා වට්ටන. ඊට වැඩිපුර මොන මොන හරි දීලා සම්මාන දීලා ජනමාධ්‍ය කරන්නේ ඔච්චරමයි. ඒ කවුරු හරි අල්ලගෙන ඒ වanse උඩින් තියෙනවා. ඉතින් උඩින් තිබ්බට පස්සේ යාට කියනවා යකෝ මට මෙච්චර ගන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා මට මෙච්චර ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් මොකටද බය වෙන්නේ කියලා අර ගුරුකුලයක් කරන් ගන්නෙත් නෑ මොකක්වත් නේද කටයුතු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක බුදුජානනාති ඉන්න කාලේ මාර්යා කරපු හාමුදුරුවෝ බය කරලා බිහිරු චම්බි වගේ කරලා එතකොට බුදුන්සේ මෙත්තා භාවනා කියලා දුන්නා කර්ණමිත්ත සූත්‍රේ. දැන් කරන්නේ මාර්යා දන්නවා භික්ෂුන් වහන්සේලා බය කරලා කරන්න බැරි වෙයි. මොකද ඒගොල්ලෝ මෛත්‍රී ආදී භාවනා කරනවා නැත්නම් මේ සූත්‍ර සජ්ජායනා කරනවා. එහෙම නැත්නම් රත්න සූත්‍රය වගේ ඒවන සංඝයාට උදව් කරනවා. සල්ලි දෙනවා. සාපේ සත්කාර දෙනවා. ඉවරයි. ඒක දුන්නාට පස්සේ ගොඩ එන කෙනෙක් ඇත්තෙම නැහැ කියලා ලොකු සංසි සඳහන් කරනවා. දැක්කේ නැහැ කියලා තමන්ගේ ජීවිතේ ලාභ සත්කාර වලට යට නොවන කෙනෙක්. ඒ තරම්ම ඒකම නිකන් ලෙස්සන පොලොක් ලිසල වැඩෙන පටන් ගන්නත් පස්සේ පොලිමේ වැටෙන්නේ. ඒ ඒකත් අර සීලවන්ත ගුණවන්ත කෙනාට විතරයි වෙන්නේ. ඔක්කොට මේක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනගෙන ගියේ නැත්තම් ඉතින් එතකොට හිතනවා එහෙමනම් මේ ලාභ සත්කාර ලැබෙන කර්මාන්ත මොකක්වත් නොකර ඔහේ අතක් පිට අතක් කියන්නේ සීතලට හි මේ වීර්ය නොකර ඉන්න එකද කරන්න ඕනේ. කැලේ එහෙම කරන්නත් බෑ. යම් ප්‍රමාණයක ක්‍රියාශක්තියක් තියාගන්න. ඒ ක්‍රියාශක්තිය Tamange නිර්මාණශීලීත්වයක් තිබුණට ඒක මේ මේ දාගසත්කාර පැත්තට ගෙනියන්නත් බෑ. ඒක නිසා නිතරම දිනචරියාවක් කාලසටහනක් ගුරුවරෙක් තියාගෙන වතක් පිළිවෙතක් කරගෙන ඒ කටයුතු කරන්න දන්නේ නැත්නම් පුදුම විදිහට ඒක වෙන්නේ ගොඩක් වෙලාට ඇත්තටම මේ කුසීතකම එන්නේ පැවිදිච්ච අලුත නෙවෙයි. සවිජලා ආල්ට අවුරුදු 5ක් විතර යනකම් ගුරුවරු සෑහෙන මෙහෙවීමක් කරනවා. ඊට පස්සේ 5ත් 10ත් අතර 10න් පස්සේ ඕන්න එන්න පටන් අර ගන්නවා. කලානිදි උත්තර කාලබුදිය. ඔය පන්දල් වෙන උගක් ස්වාමීන් වහන්සේලාට මේ කතා කරන අරණ්‍ය වාසයන් ගැන කියන්නේ උගක් කලාට වෙන්නේ ඒකයි. දුවර තෙල් සහිත සීනි සහිත දේවල් කාලා කුසීත වෙන්න පටන් ගන්නවා. ඉතින් අස්තුල භාවය නිසා විශාල ප්‍රශ්න. ඒක දැනට දැනට තියෙන සාසන දිහා බලනකොට පේන්න තියෙන්නේ මේ යෝගාවචරයා දාන ගත්තට පස්සේ නෑ ඉන්දින් පස්සේ මේ සක්මන කියන එක දන්නේ නැත්නම් ඉතින් යාට නිතරම මේ කුසීතකම එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉවරලා මේ පොදු වැඩ වලට එන්නේ නෑ. මේ කාමරේට මම කාමරේ භාවනා කරන්න කිව්වට පස්සේ අන්තිමට මොන වෙනවද හොයන්න බෑ. අර ස්වභාවයේ තලයේ ඉඳලා කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේක නැති කරන්න මේ මහසීසාරු ස්වාමීන් මේ සාමූහික භාවනා ක්‍රමය කියලා දුන්නා. ඔක්කොමලා ඉන්න වෙලාවට ඔක්කොමලා එක තැන වාඩි වෙන්න ඒ භාවනා කරා. එතකොට තේරෙනවා අපිට ඉස්කෝලේ ගියාට පස්සේ මේ වගේ එහෙම පොදු වැඩකට අපි වාඩි වෙලා නැහැ. අපි අපි අයියලා වෙලා අපිට ඕන වෙලාවට අපිට ඕන වැඩ කරගෙන ඉඳයි කියන හිතාගෙන ඉන්නවා. ඒක ආරණ්‍ය වල ටිකක් අර වැඩයි. වැඩි. පන්සල් වල කරන්න බෑ. ගිහුව යනවා එනවනේ. ඉතින් ඒ නිසා ඔය කුසීතකමට පෙළඹෙන්න යනවා. ඉතින් හුඟ දෙනකොට වෙන්නේ අර මේ අත්කිලමතාන් යෝගයට බරව තනිව ජීවන කරන යන අය තමයි හුඟක් වෙලාට ඒක වෙන්නේ. කුටියක් හදාන වට බැසින ගත්තෙක් ඉන්න බෑ කියලා යනවා. ඊට පස්සේ වෙන්නේ ඒකයි පචලායමාන සූත්‍රයේ සර්වචනාසේ මොග්ගලන් ස්වාමීන් කතා කරලා කියනවා නිදිමත නේද කියලා. මොකද තනියෙන් බාහන ගන්න කියලා කුටියකට වෙලා ගල් වෙනකට වෙලා නිදිමතේට පටන්. ඒකට කවුරක්වත් නැහැ. ඉතින් මෙව්වා මේ මේ මේ යන ගමනේ තියෙන මේ යන ගමනේ තියෙන බොරු වලවල්. මේ යන ගමනේ තියෙන මඩ වගුරු ඉතින් දන්නේ නැති වුණොත් මට විතරයි මේක වෙන්නේ කියලා කට්ටිය හිතනවා. මට නෙමෙයි කාටවත් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ නමකටවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලට අදාළ උපක්‍රම ටික අඩුම කැඩුම තමන්ගේ ගමන් මල්ලේ තියෙනවා. ඒකයි ගොඩක් වෙලාවට ඔය සක්මනක තියෙන වටිනාකම තියෙන්නේ කුචිත හීන විරේ ගතිය නැති කරගත්තේ නැත්නම් ඒ සතිය පිහිටවනවා කියන එක කදාකත් වෙන්නේ. සතිය පිහිටීම සඳහා තැහැනි ශක්තියක් අවශ්‍යයි. මුලදී ගොඩක් ශක්තිය අවශ්‍යයි. ඊට පස්සේ තමයි ඒක සතිය පිහිටියට පස්සේ අපි කිව්වා සතිය කස කැවෙන්න ගත්තට පස්සේ එහෙම නැත්නම් සතිය ගැම්ම ගත්තට පස්සේ එච්චර ශක්තිය අවශ්‍ය කරන්නේ නමුත් වැටුනොත් ආයතනය කායන ගිටවන්ට ආය ශක්තිය අවශ්‍යයි. ඒ නිසා සද්ධා, විරිය, සති කියන්නේ සද්ධාව තියෙනකොට මේ වගේ බණ අහලා දැනගෙන නිතරම Tamanට වැටුනොත් වීර්ය නගා සිටීමේ ක්‍රම හිතාගෙන ඉන්න. මම මේ මෙහෙම වෙනවා මට වුණොත් මෙන්න මේ වගේ උපක්‍රම වලින් මම කුසීතකම නැති කර ගන්නවා. කුසීතකම නැති කර ගන්නවා කියන්නේ වීර්ය හදා ගන්නවා. වීර්ය හදාගත්ත ගමන් ඒක සතියට ආයෝජනය කරන්න. එහෙම නැති වුණොත් කාඩ් කුට්ටමක් එකක් උඩ එකක් වැඩ ගිනි පිටි පෙට්ටියක් එකක් උඩ එකක් වැඩලා වැටලා යනවා වගේ සද්දා නැතිනවා වීර්ය නැතිනවා සතිය නැතිනවා. ඒක වෙන්නේ ගොඩක් ආධුනිකයයි. මගට යනකොට එයා ඒ සතිය සම්පජඤ්ඤයත් එක්ක මිශ්‍ර කරගත්තාට පස්සේ සති සම්පජඤ්ඤයට එයාට තේරෙනවා මේ මේ කුෂ් මේ මේ ඍතු තියෙනවා. දවසේ වෙලාවල් තියෙනවා. අසහල් පුද්ගලයෝ ඉන්නවා. ආවල් ආහාර තියෙනවා. ඒව ඇසුරු කෙරුවොත් නිදිමත වැඩි වෙනවා. ඒකට කෙලස් වැඩි වෙනවයි කියලා ඒව ඇසුරු කිරීම තීන්දුව කරන්න ඕනේ තමයි. සම්පජඤ්ඤය. ඒකට මේ සති සම්පජඤ්ඤය උපට්ඨිත සතිය ඇති කර ගන්නවයි කියලා කියන්නේ කැලේ ඉන්න කෙනා ගින්දර නැතුනොත් ගිනි උපයන්නේ දැනගන්නවා. ගිනි ටික නිතරම පත්තු කරලම තියාගෙන ඕන. නැති වුණොත් ගින්න උපයන හැටි දැනගන්නවා. ඒ වගේ තමන් තුළ වීර්ය නැති වුණොත් ඒ වීර්ය ඇති කරන ක්‍රම යෝගාවචරය දන්නේ නැතුනොත් ඒ වගේ කුසීතතා මේ සීතල වීම එන්න තියෙන අවස්ථා හරි වැඩි. ගමක නගරයක සිද්ධි බහුල තැනක ඉන්න වගේ නෙවෙයි. ඉතින් ඒ නිසා අර මෙච්චර දුර හදාගෙන ආපු ඒ ආධ්‍යාත්මික ගමනේ එනේ හිටින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සත්‍ය නැත්නම් උපට්ඨිත සතිය ඔය කියන්නේ ඇත්තටම මේ ආරම්භක සතිය නෙවෙයි. ආරම්භ ධාතු වීරියක් නෙවෙයි. සෑහෙන දුරට සතිය ඒකාකාරව දිගට පවත්වාගෙන යන්න ගියාම යම් යම් තැන්වලදී යම් යම් වෙලාවල් වල යම් යම් ඉරියව්වල යම් යම් ආහාරවලට මේ සතිය වෙනුවට වෙනස් කෙලෙස් වලින් තනක් වෙනවා. අනිව දැනගෙන සම්පජඤ්ඤය දාගෙන සති සම්පජඤ්ඤේ ඒක ඇත්ත සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා සම්පජඤ්ඤය ඉස්සරහින් කියලා තියෙනවා. අනික හැම සූත්‍රයකම තියෙන සති සම්පජඤ්ඤය කියලා. සිහි නුවණ කියලා මේ සූත්‍රයේ ප්‍රතිපත්තන සූත්‍රයේ විතර සම්පජානෝ සතිමා කියලා. ඉතින් ඒ ටික නැති වුණොත් සතිය නැති වුණොත් සතිය වඩාගන්නේ කොහොමද? වීර්යය නැති වුණොත් වීර්යය උපයගන්නේ කොහොමද කියන එක ගිනි ගන්න දඬු දෙකකින් ගිනි උපයන්නා වාගේ වැඩක්. ඉතින් ඒක දන්නේ නැති වුණොත් ඒක නා අන්ධකාරයෙන් අන්ධකාරයට යන්න පටන් ගන්නවා. කුසීතෙන් කුසීතකමට. ඉතින් ඒකට ආසන්නව ඒ කෙනාට ලැබෙන ආදීනවේ නැත්තම් ඒක ලැබෙන නර්දුක දුර් විපාකේ තමයි හිතේ සමාධිය නැති වෙන්නේ. ඉතින් එතකොට මේ සූත්‍රේ පටන් ගන්නකොටම කියනවා මේ අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරනකොට වරින් වර සමාධියක් නොලැබුණා නම් ඒ කෙනා අරණ්‍ය අතහැරලා යන්න තියෙන ඊට වැඩි. අරණ්‍යක ඉන්න වීසා වගේ තමයි සමාධිය කියන්නේ. වීසා තියෙනවා සමාධිය තියෙනවා. නැත්නම් වීසා නැහැ. ඉතින් බුරුමේ ඉන්නකොට ඉඳලා ඉట్లా ඒ මේ වැඩ කරන කැපකාරය තමයි වීසා හදලා දීලා ෆොටෝ අරන් අර මේ වැඩ කරන්නේ. උට බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා සයිඩෝ ගාවට ගිහලා වීසා දික් කරගන්න. ඉතින් ගියාට පස්සේ සයිඩෝ කොහොම වෙන්නේ? අමද මොන මොන වීසාවක්ද? සමාජයේ තියෙනවනේ වීසා තමයි. ඊළ භාවනා කරන වෙන මොනක්වත් කියන්නේ. මෙහි ඉන්න නම් සමාධිය තියෙන්න ඕනේ. සමාධිය නැතිව මොන වීසා දික් කරනවා. සමාධිය තමයි වීසාව. ඉතින් අරණ්‍ය වාසීකත් ඒ වගේ තමයි. මේ ඉන්න නම් වරින් වර වරින් වර Tamanට ඒ පවන් සැලීම තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩිච වීර්ය, වැඩිච සතිය, වැඩිච සමාධිය දිනු කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපේ සත්‍ය පෝතිපාක්ෂික ධර්ම පිළිබඳනේ විරිය සති සමාධි ඉන්ද්‍රිය බවටපත් වෙනවා. වැටුනොත් සතිය නැති කරගන්න තමා වීර්ය නැති කරන හැටි දරගන්න. වැටුනොත් විරිය වැඩි කරන හැටි දරගන්න. වැටුනොත් සමාධිය වැඩි කරන හැටි දැනගන්න ඕනේ. ඒ උපකරණ ටික තමන්ගේ ගමන් මල්ලේ නැත්තම් ඉතියාර වැටිච්ච තැන එහෙම සීතල වෙලා යනවා. ඉතින් ඒ විදිහට හැදුනොත් ප්‍රඥාව ඇති වෙනවා කියලා අහන දෙයක්. ඇත්තටම කියනවා නම් ප්‍රඥාව කියලා කියන්නේ වැටිච්ච සතිය නැවත නැගිටව ගන්න හැටි. ප්‍රඥාව කියලා කියන්නේ වැටිච්ච වීර්ය නැතර නැහැටි. ප්‍රඥාව කියලා කියන්නේ වැටි සමාධිය නැතිව ගන්න හැටි. ප්‍රඥාව නැති එකන එතකොට බයින්න පටන් ගන්නවා මේක මගේ ජීවිත සත්‍ය සමාධිය කැඩුනේ අසවලා නිසා අසවල් දේ නිසායි කියලා බාහිරට දොස් කියයි ඉන්නවා. නමුත් ප්‍රඥාවන්තයා දන්නවා ඇතුළේ තමයි හේතුව තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ දුප්පඤ්ඤ පුද්ගලිය දුප්පඤ්ඤ කට්ටියට එකතු වෙනවා. ඒකල කියන ඔය මධ්‍යස්ථානේ කොහොම තමයි අසවලා එහෙම තමයි. ඒ ඒගොල්ලොත් එක්ක හිටියොත් හරියන්නේ නැහැ. ඒගොල්ලෝ හරිම අනුන්ට හිරියර කරන જાතියක්. භවනා කඩන જાතියක්. කඩන්න වෙන්නේ Taman ළඟ දුර්ලභකම් තියෙනවා තමයි. ඉතින් ඒකට මේ ඉන්ද්‍රිය ධර්ම වඩ아가න ගියොත් එහෙම නැත්නම් අපි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මට්ටමට ගියොත් ඒ සත්‍ය කැඩෙන හැම වෙලාවෙම වීර්ය කැඩෙන හැම වෙලාවෙම සමාධි කැඩෙන හැම වෙලාවෙම අලුත් ටෙක්නික් එකක් ඉගෙන ගන්නවා. අලුත් ක්‍රමවේදයක් ඉගෙන ගන්නවා. මේ වැටිච්ච එක හොඳයි අයියාගේ කියන ලයිව් දවල් එළියේ මට මේකට උපක්‍රම හොයන්න පුළුවන් කියලා. අන්නේ විදිහට මේ ඉන්ද්‍රිය මට්ටමේ තිබුණු ධර්මේ බල මට්ටමටපත් වෙනකොට ඒ පුද්ගලයාට මේ ඕන තැනක ඕන වෙලාවක මොන අනතුරක් සිද්ධ වුණත් තනියම නැගී සිටීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ Taman තුල මේ දැන් ඉස්සර අපි පිනවැව්වේ ඇහැ කන දිව නාසය කය කියන ඉන්ද්‍රිය පහ. දැන් අපි වෙනකොට සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ අරක වෙනකොට මේක ප්‍රතිස්ථාපනය කරනවා. ඇකන දිවනාසේ කය කය පිනවනවා නෙවෙයි දැන් ශ්‍රද්ධාව නැතිනොත් ශ්‍රද්ධාව හද නැටි දානවා. වීර්ය සති සමාධි ප්‍රඥා. ඉතින් මේ මට්ටමේදී එයා පුළුවන් තරම් ගුරුවරයාගෙන් සායත්ත වෙන්න පටන් ගන්නවා. ගුරුවරට එක්ක එච්චරම බැඳීමක් අවශ්‍ය කරන්නේ හදිසි අවශ්‍යතාවකට උනොත් දැන් සාමාන්‍ය පොඩි ගින්නක් આવොත් ගේ ඇතුලේ තියෙන ගින්න උපකරණේ පත්තු කරගත්තා ගින්න නිවා ගන්න පුළුවන්. ලොකු ගින්නක් ආවොත් තමයි යාට ගින්න හම්දාව ගෙන්නන්නේ. ඒ වගේ මේ මට්ටමට ගියේ කන තමන්ගේ නිතරම ගින්න උපකරණේ තියාගෙන ඉන්නේ. ආවොත් අතර කරන්න ගන්න. බැරි වුණොත් විතරක් ගුරුවරයා හම්බෙන්න. අම්බෙලා කියනවා මෙන්න මේ වගේ. ඒකට ගුරුවරයා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ වගේ මේ ගිනිනන හමුදාව සතු ගෘහස්ත ගෘහ නිනවන උපකරණට සතු නැති මෙන්න මේ ටෙක්නික්ස් තියෙනවා. අනේ ටෙක්නික්ස් වලින් තමයි ඒ විදිහට වැටුණාට පස්සේ නැගිටින්නේ කියලා. ඉතින් ඔය පුණ පණ්ඩිතාරාම ඉන්න කාලේ මට වෙච්ච දේකුත් නෙවෙයි මං ඉන්න වෙලාවෙ වෙච්ච එකකුත් නෙවෙයි. පණ්ඩිතාංශේ ගාව මේ වගේ වැඩ කරලා සාමාන්‍ය කෙනෙක් පිළිසකට බණ කියාගෙන ඉන්න පුළුවන් ආම්තු කෙනෙක්. Taman රටට ගිහිල්ලා කාලයක් වැඩ කරගෙන ඉන්නකොට ආයෙත් සරයක් කියලා භාවනා කරනවා. මේ ශාරීරික අවශ්‍යකම් ප්‍රතිකෝල කමන්නේ නැහැ. මේ මධ්‍යස්ථානයේ කාට හරි දීලා එන්නේ. ඉතින් ආවට පස්සේ මේ ආමුදු හිතාන හිටියේ ඉතාමත්ම දක්ෂ විදියට දැන් ගුරු ගුරුෙක් වශයෙන් ශිෂ්‍ය හතරගෙන ඉඳලා ගිහිල්ලා භාවනා කරලු මොනම විදියකින්ම සද්ධාාවක් එන්නේ නැතුළු. වීර්යයක් නැතුළු, සතියක් නැතුළු, සමාධියක් නැතුළු. ඉතින් ඇවිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ ගමන් වේශ නිසා මට තාම බෑ. මඩ කමඨානද සුද්ධ කරන දෙයක් නැහැ කියලා. ආයෙත් කමන්නේ නැහැ කියලා. ඒ දෙවෙනි දවසෙත් ගියා. දෙවෙනි දවසේ ගියාට පස්සේ දැන් මට හරිම ලැජ්ජයිලු. කිසිම විදිහකට මේ මිච්ඡර ඉඳලා බුරුමෙත් ගිහිල්ලා බුරුමේ කිසිම විදිහකට සත්තාව සද්දිය සතිය වීඩියෝ වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු මම අතාරින්නේ නැහැ. තාම නම් මොකක්වත් නැහැ මම කරගෙන යන්නම් කියලා ඉසාරෝ කරමනේ කියලා. තුන්වෙනි දවසේ ගිහිල්ලා මෙයා කමඨාන් සුද්ධ කරනකොට පොතෙන් වහගෙන කමඨාන් අපි කොලයක ලියාගෙන යනවා. ගිහිල්ලා තියාගෙන කියවන්න ඕනේ උසාවියේ කියවන වගේ කියවන්න නැතර විලි කැපෑ හොඳ ශබ්ද කරලා කියන්න ඕනේ. ඒක ට්‍රාන්ස්ලේටර් පරිවර්තකයා දාලා පරිවර්තකයා මේ සයිඩරට කියනවා. ඉතින් මෙයා කියනකොට මෙයාට ඇදෙන්න පටන් ගත්තා. හිතා ගන්න බැරි විදිහට මේ ශද්ධාවක්වත් පිරියක්වත් සමාධියක්වත් ප්‍රත්‍යාවසත්‍ය මොකක්වත් මේන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු මං යනවා සවලු මං ආවේ ඉඳි වැඩි ලොකු බලාපොරොත්තුවක් කරගේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා මට භාවනා හරියන්නේ කියලා ඉකිබිදිනවා. එතකොට ඒ කීපෙක නා කියනවා සායඩු බිමට බහැලා පොතට යටින් ඔළුව දාලා කිව්වලු භාවනාව වැටෙන භාවන හිත වැදෙනවා අය. අර මාසේ අඬද්දී කියනවා ඔහොම තමයි භාවනාව ඇහැටි. ඉතින් කියනවා ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් බිමට බහැලා අර වහගෙන ඉන්න පොතෙන් සායඩු පේන්නේ නැති වෙන පොත වහගෙන මෙයා කියාගෙන අඬන්නේ යටින් ඔළුව දාලා කිව්වලු හිත භාවනාව හිත වැදෙනවා අය. ඉතින් කවුරක්වත් එහෙම හිතන්නේ නැහැ මේ මේ ටික ටික කරගෙන ආපු නිසා ඔය ඉන්හිහාට ඉතින් කරදරයක් නැහැ දැන් ඉතින් කටු අකුලක් ආය හම්බ වෙන්නේ නැහැ දැන් ඉතින් හයිවේ එකට දාගත්තා වගේ යයි කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ අතරමැදදී ඒ ඒ කෙනාට කටකෝල් හම්බ වෙන්න පටන් අරගන්නවා. ඒ වගේ වෙලාවට ගිනින නාමදාවට එන්න කියනවා. එතකොට ওই තියෙන ගියතුල තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් එක හරියන්නේ නැහැ. ඉතින් ඒකක් තියෙන වෙලාව තමයි සාසනය තියෙන වෙලාව කියන්නේ. අපි හිතාන හිටියට මේ කෙලස් කියන જાති බය බේරව කියන જાති දුරිම දුරවන් උනායි කියලා එහෙම වෙන්නේ නැහැ. වෙයිටටි බරපතල මැස්සේ යට තියෙන ඒව අවශ්‍යගෙන ඇවිල්ලා බිම දාන. බිම දැම්මට වැටෙන්නේ නැහැ. යා ආයශරයක් ගුරුවරයා හම්බෙලා හෝ දත කාගෙන ආයශරයක් ඒ ඒ දිගින් දිගට දිගින් දිගට ඒ කටයුතු කරන ගතිය ලොකු ලොකු අභියෝගතා පරීක්ෂණයක් වගේ. ඉතින් ඒ බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මම මේ වගේ හිත හදාගෙන ශක්තිමත් කරගෙන ඉන්නකොට මට හිතුණලු මේ මීට වැඩිය බය එලවන යක්කු ඉන්න, පෙරේතයෝ ඉන්න, විහාර සත්තු ඉන්න කැලේකට ගිහිල්ලා ඉන්න ඕනේ කියලා. යන්නෙම බයලු. ගියාට පස්සේ ඔන්න රෑ මොනරෙක් හරි, සර්පෙක් හරි, බල්ලෙක් හරි මොකක් හරි શબ્දයක් කරපුවා ඇඟ කී ගාගෙන යනවලු කී ගාගෙන බය වෙනවා. එතකොට තේරෙනවා නුඹ වේදි නම් බොහොම වනවාසී භික්ෂුවක් අරක තියනවා මේක තියනවා කියලා හිටියට දැන් මෙතෙන්දි මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නැවත නැවතත් පුහුණු කරලා පුහුණු කරලා මම කවදාකවත් එහෙම බයක් ආවට පස්සේ ඒක එතනදී මේ ඉවර කරන්නේ නැතුව මම ඊගාව ඊගාවට ගියේ නෑ. මම නිදා ගන්න ගියෙත් නෑ. සක්මනත් ඇති ගියෙත් නෑ. හුතුවට බලනකොට තේරෙනවා අර අලුත් තැනකට ගියාම අලුත් වෙච්චාම හිත ඒ කීටි ගන්න ගතිය වැඩි. ඒක අම්මා කෙනෙක් දෙන්නේ නැහැ දරුවෙකුට ඒ දුක. ශිෂ්‍යෙක් දෙන්නෙත් නැහැ ගුරුවරයාට. Tamanම උපයන්නවා. උපයනකොට තේරෙන පටන් ගන්නවා මේ ඇතුලේ කොච්චර බය නැහැ කියලා කිව්වත් ඇතුලේ තියෙන විශාල මේ මේ කෙලෙස් වල නිදාණයක්. ඒ නිදාණයට ඒ අනතුරුදායක තැන් වලට Taman පත් කරමින් පත් කරමින් ඒක හරියට රත්තරනේ මලාරින රන්කරුවා ඒ රත්තරන් භාණ්ඩේ ගින්නේ දානවා උද්දටම ගිනියම් කරනවා. ඊට පස්සේ වතුරේ දාන චොස් දාලා. දාලා මදිනවා. එතකොට අර කුණු කච්චා තට්ටුවක් පිච්චෙනවා. පිච්චෙනකොට ඒක අලු ටික වශයෙන් තියෙනවා මැදෙනවා. ඊට පස්සේ ආයෙ ගින්දරට දාන. ආයෙ වතුරේ දාන. ආයෙ ගින්දරට දාන. ආයෙ වතුරේ දාන. ඊට පස්සේ දන්නවා ඒ අර සියුම් කැටයන් ඇතුලේ තියෙන තෙල් කුණු අඬුවක් දාලා ගන්න කිව්වොත් අයන් බ්‍රෂ් එකකට දාලා දැම්මොත් නැත්තම් බාන්න කියනවා. ඒෂයක නැති කරන්න ගින්නක් දාන්න වතුර දාන්න. ගින්නක් දාන්න වතුර දාන්න. ආන්නේ විදිහට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට දමමින් දමමින් ඒ රන් කරුවා මේක හුදුවට බලනවා. අඩියට යනකම්ම ඒ කච්චල් කුණු තෙල් කුණු අයින් කරන්න පුළුවන් කියලා. මොකද කොච්චර ගිනි තිබ්බත් රත්තරන්න මොකුත් වෙන්නේ නැහැ. කාබනික ද්‍රව්‍ය විතරයි පිච්චෙන්නේ. එනිසා බය වෙන්නේ නැහැ මේ මනුස්සයා ගින්දරට දාන්න. ඒ වගේ තමයි වඩපත්ත සේනාසන තියෙන බොහෝමත්ම අභියෝගශීලී. ආන්නේ අභියෝගශීලී තැන් වලට ගිහිල්ලා ඉනකොට තමන්ගේ හිතත් ඔද්දල් වෙනවා කීරි ගාන තැන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ දෙන්නේ උඩ කරටක් දාගෙන නිවන් යන්න බෑ. ඒ කඹේ විදිහට දෙන්නේකට අතින් අත අල්ලගෙන කඹේ ඇවිදින්න බෑ. එයා තනි වෙන්න ඕනේ. තනි වුණාට පස්සේ තමයි මේ ටික එන්නේ. ඉතින් ඒක නැති කරන්නනේ මේ ගිහි ගිය හදාගෙන තියෙන්නේ. ඒක නැති කරන්න මේ ගම හදාගෙන තියෙන්නේ. ඒක නැති කරන්න මේ රක්ෂණ සංස්ථාව හදාගෙන තියෙන්නේ. ඒක නැති කරන්න මේ අපි ස්පිතාල හදාගෙන තියෙන්නේ. ඒක නැති කරන්නේ මේ අපිට මේ සුබ සාධක සේවාවල් හදාන්න තියෙන්නේ. ඔය මොන මගුලකින්වත් අර පුද්ගලයාගේ තියෙන ඒ නිවන් දැකීමේ ඒ ඉන්ද්‍රිය ධර්ම තියුණු කරන්නේ නැහැ. දෙන්නත් එපා. ඒක මහා හෙන ගහන අපරාධයක්. කාට හරි හිම කරදරයක් කරන එක. නමුත් කෙනෙකුට තියෙනවා මේ පරිේශන තෘෂ්ණාවේ මේ ටික කරබැලීමේ අවශ්‍යතාවය. ඔක්කොටම එක වගේ නෑ. ඒ පැමිණෙන දේ හරහා ඒ Taman ළඟ තියෙන මේ කෙලස් ටික ඉස්මතු කරගෙන යෑම සඳහා වනපන්ත සේනාසන ඒ ඒ බයලවන වනපන්ත සේනාසන පුදුමාකාර පරිශනාගාර වෙනවා පුදුමාකාර ශල්‍යගාර වෙනවා. ඒකට බය පේන්න තියෙනවා කෙලෙසයිත් එක්ක නෑ වට යන්න කැමති නෑ. පුදුමාකාර බයයි. ඉතින් මේකෙන් කරන්නේ මේ දක්වා මේ ටිකෙන් අපිට දඬ තියෙන ආදර්ශේ අර කාමයේ අයින් කරාට පස්සේ ඉතුරු වෙන කාම සංඥාවල් අඩියටම අරන් දාන්න ඕනේ. කාම සංඥාවල් අපි මේ කාමයේ ඉන්නකොට ඒව අපිට හරි ආසයි. මේ අහල් ගෑනකට මං හරි ආසයි, ඊළමෙත් මට ආසයි නම් හරිම හොඳයි. ඉතින් ඒක මගේ ලොකු ජයග්‍රහණයක්. ඉතින් නිදාගත්තත් ඒ ළමයාත් එක්ක නිදා ගන්නවා වගේ තමයි අපි හිතාගෙන ඉන්නේ. අනේ මේක අයින් කරන්න කියලා දවස් තමයි තේරෙන පටන් අරගන්නේ මේ ඉපදිනකොට තිබෙන නැති එකක් ආගන්තුකව දාලා ඒකට වස්තුවකට එහෙම නැත්නම් ඇබ්බැහියකට ඒක අයින් කරගන්න තියෙන අමාරු. ඉතින් මේ ටිකෙන් කියන්න තියෙන ඒක ක්‍රමවේදයකට වැඩ කරනවා අයින් කරන්න පුළුවන්. ඒ සඳහා කායික නිර්පේක්ෂව වැඩ කරනවා. ඊට පස්සේ මේ වගේ උපක්‍රම දැකලා අත්දැකලා අත්විඳලා පරිවේෂණ කරලා තමයි ඊට පස්සේ බුදුජානනාසි කියන්නේ රූප කර්මස්ථානයකට හිත දාලා රූප කර්මස්ථානයේ හිත තියෙන තාක්කල් මේ කෙලෙස් නැහැ. මේ මේ බය බීරු නැහැ. ඉසලා යුව බය බීරු නැති බව මේ මේ බය බීරව සූත්‍රයේ සඳහන් කරන්නේ පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ මේ විදිහට මේවා නැති කරන්න ඕනේ මේවා කෙරුවට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ හිත දාන්න. රූප කර්මස්ථානයේ රූප කර්මස්ථානයේ හිත දාන කිසිම වෙලාවක කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඉතින් ඒක නිසා සත්‍ය වර්ධන කෙනෙකුට අරණ්‍යගත නොවුනාත් පැවිදි නොවුනාත් මේ කෙලෙස් පිළිබඳව අභ්‍යාසයක් සවිස්තරව නොවුනත් ඒක නට තේරුම් ගන්න පුළුවන් නම් මගේ හිත මොහොතකට හුස්ම හිත තියාන්න පුළුවන් මොහොතකට පියවර දෙක තුනක තියාන්න පුළුවන් කියලා එයාට දැනගන්න පුළුවන් මේ මොහොතේ ඒ චිත්තක්ෂණය තුල ඔය කියන කාමයේ හෝ කාම සංඥාව නැහැ. ඉතින් ඒ බව දන්නේ නැහැ කිසිම කෙනෙක්. මොකද ඒගොල්ල පොත් කියවලත් නැහැ. ඒගොල්ලොන්ට දන්නේ මේ තියාගන්න බෑ කියන එක විතරයි. චිත්තක්ෂණ දෙකයි වැඩි බෑ කියලා. චිත්තක්ෂණ දෙක වුණා ශක්විත රාජ්‍යයකට වැඩි වටිනවා. දන්නවනම් මේ සා විශාල කාමයක් සා කාම සංඥාවක් මේකේ නැහැ කියලා. ඉතින් ඒ බව දැනගන්න ලොකු ධර්ම දැනුමක් ඕන. ඒ බව දැනගන්න මේ කෙලෙස් පිළිබඳ ලොකු බයක් ඕන. සංසාර බයක්. සංසාර බයෙන් ගැලවීමට විශාල මෙහෙයුමක් ඕනේ. ඒකල දැනගන්න ඕනේ මෙච්චර කේස් ඒකට කියන්නේ මෝහ පටල කිය. මෝහ පටල තිබුණත් ක්‍රමයට ගියොත් ඒ මෝහ පටල දුරු කරන්න පුළුවන්. සතිචිත්තක්ෂණයෙන් සියලුම මෝහ පටල එක මොහොතකට කපලා දාන්න. ඉතින් ඒක සමාදන් වෙන කට්ටිය නැති එකයි දෝෂෙ තියෙන්නේ. ඒක කරන්න පුළුවන් කට්ටියක් තියෙනවා. කරලත් තියෙනවා. ඒගොල්ලෝ ඒක සමාදන් වෙන්නේ නැහැ. එතකොට සංසන්දනය කරලා බලන්න ඕනේ මේ සතිය නැත්තම් මේ මොකක් හරි මේ කෙලෙසක හිත තියෙන. මොකක් හරි කටුකොහලක. ඉතින් අන්නේ කටුකොහල ඒ කෙලෙසය නැති කිරීමට රූප කර්මස්ථානයක් සමාදන් වෙනවයි කියන එක සරුවච්චන් වහන්සේක සොයා ගැනීමක් නෙවෙයි. එතකොට ඒක බමුණන් විසින් ඒ කාලේ දැනගෙන හිටියා. ඒගොල්ලෝ සමසත්ලිස් කර්මස්ථාන හොයාගෙන ඒ වගේ හිත යොදාගෙන ඒ විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසිකම් පතමස් ධානං උපසම්පච්ච විහෙරති කියලා ඒ තෝරා ගන්නලා ධර්මුණකම නිතර හිත තබා ගැනීම මෙතෙක් මේ සඳහන් කරන ලද කාම සංඥාවන්ගේ විවිධ හොල්මන් හේවණලි නැතුව මං හරියටම විශ්යාභිමුඛ භාවයට යනවා මෙන්න මේ අරමුණේ මගේ හිත තියෙන කියලා ප්‍රකාශ කරන්න පුළුවන් තැනට යනකොට ඊට තේරෙන පටන් ගන්නවා මේ සේරම කෙලෙසුත් හරියි අර ක්ෂණ සම්පත්තියත් හරි. අර උපෙන්ලද චිත්තක්ෂණයත් හරි. දැන් එයාට බරපතල වගේ කියවක් වෙනවා මේ චිත්තක්ෂණ දෙකක් කරගන්න, තුනක් කරගන්න, හතරක් කරගන්න කියලා. පළවෙනි වතාවට මට සතිය පිහිටවන්න හැකි කියන පුළුවන් වෙන එකට කියන්නේ ආශේවන ප්‍රත්‍ය කියලා. ඇසුරු කරලා බලනවා. අරමුණ. ඇසුරේදී අපි කියොත් කෙල්ලෙක් කියලා යාළු වෙන්න හදනවා කෙල්ල බහ දෙනවා. කෙල්ල කියනවා හා කියලා. ඒ වෙලාව වගේ තමයි අරමුණක් මේ සතියක් වර්තමාන මොහොතක් එළඹ සිටින එක. නිකන් බහ දුන්නා වාගේ. ඊට පස්සේ මේක ගොඩක් ඇසුරු කරන්න ඕනේ. භාවිත කරන්න ඕනේ ආශේවති භාවීති. ඒ භාවනාවටත් ওই කැලේ හරි වටිනවා. ඒ භාවනාවටත් ඒ කාමයේ මං අයින් කරා, කාම සංඥාව අයින් කරා. මම දැන් ආශේවිත පුද්ගලෙක්. ආශ්‍රය ආශ්‍රය ආශ්‍රය තියෙනවා. මේ ආනාපානියත් එක්ක සතියත් එක්ක වර්තමාන මොහොතත් එක්ක කියලා ඒක බහුලීගත කරන්න ආශේවති භාවේති කරන්න බහුලීගත කරන්න තමයි ඔය ප්‍රතිපදාව කියලා ඒ කියන්නේ කාමයට අයින් කරලා කාම සංඥාවත් අයින් කරලා මුදුන්පත් කරගත්ත අරමුණ දිගට පාත්තගෙන යනවායි කියන එක කමයකට ගොඩ වෙච්ච මිනිස්සයා ඒ සම්බර භාවය කඩා ගන්න නැති වෙන්නේ. කඹේ හොල්ලා ගන්න නැති වෙන්න හිමීට අඩියක් තියතියා අඩියක් තියතියා ඉදිරියට යන්න වගේ මේ යන ගමනේදී රූප කර්මස්ථානයේ හරියට දිග පොල්ලක් අතේ තියාගෙන යනවනේ ඔය කඹෝලා විදින කට්ටියට නැත්නම් කුඩ දෙකක් අතර ගන්නවා ඒකෙන් තමයි සම්බර කරන්නේ ආන් මේ වගේ රූප කර්මස්ථානයේ උදව් වෙනවා ඒක නිසා අපි ඒක පාවිච්චි කරලා කරනකම් අර කාමේසා කාම සංඥාව කියලා දැන් රූප ලෝකයේ කියලා එකක් අපිට හම්බ වෙනවා රූප ලෝකයේ කියලා කියන්නේ සම්ප්‍රදාන කුර ක්‍රමයට රූප ධානය. දැන් විපස්සනා කරන ධානය නොලැබුණත් මේ අරමුණක හිත තබා ගැනීම, කර්මස්ථානයේ හිත තබා ගැනීම කඹේ විදින වගේ වැඩක්. ඉතින් ඒක කරන්න හැම වෙලාවෙම බැරි වුණාට විදින හැම වෙලාවෙදීම කාමේශා කාම සංඥා නැතිවීමේ ආනිසංස ලැබෙනවා. ඉතින් ඒ කෙනා ඒ බව දන්නේ නැත්තම් එයා අරමුණේ හිත තියාගන්න බැරිය ගැන කතා කරනවා මිසක් පුළුවන් චිත්තක්ෂණය ගැන කතා කරන්නේ. එතකොට ඒ හිතපදුට්ට මනසක් වෙනවා. අනේ මෙච්චර කෙලස් කරපු මට අරමුණේ චිත්තක්ෂණයක් හරි තියා ගන්න පුළුවන් නේ කියලා පසන්න මනස ආවොත් ඊට තේරෙන පටන් ගන්නවා මේ ධ්‍යාන මාර්ගෙ දිගේ අර්පණ ධ්‍යාන හෝ වේවා උපචාර ධ්‍යාන හෝ වේවා අරමුණත් එක්ක අරමුණේ චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක හිත පාත් ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒක අරන්නේ නොවුනට පැවිදි නොවුනට මේස කාලේ ගොඩාක් විශේෂණය කරලා පෙන්නලා තියෙනවා. තමන්ට සංසාර බය දන්නවනම් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනවනම් මේ උත්සාහ කරලා බලන්න එක චිත්තක්ෂණයක් හෝ සතිමත් වීම හරි වටිනවා. ඒක දන්නවනම් ඒ සතිමත් චිත්තක්ෂණයේ අත්දැකීම හෙලි කිරීමෙන් සති චිත්තක්ෂණයට අපි ගරු කිරීමක් කරනවා. දන්නවා වුණාට හෙලි කරන්න බැරි නම් එයා හීනයක් ගොළුෙක් දකපු හීනයක් වගේ කියා ගන්න බැරි වෙන ආනිසංස නැති වෙනවා. නිසා බණ කියනවා කමඨං සුද්ධ කරනවා කරලා කරලා කරලා ඒ අරමුණක් කියන්නේ කර්මස්ථානයක් රූප කර්මස්ථානයක් වාංගුවට අරගෙන මේ කඹේ විදින මනුෂයා කුඩයක් කුඩ දෙයක් අතගත්තා වගේ මේක කරගෙන යෑමේ ස්ථාන හතරක් රූප ධානය වල විස්තර කරනවා පළවෙනි ධානය දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක. ඒ හතරෙදීම සිද්ධ වෙන්නේ දිග කතාවක් කෙටි කරලා දක්වනවා නම් ඒ අරමුණු කරගත්ත ආනාපානෙ නොපෙනී යන එක තමයි. සක්මන් කරනකොට සක්මන ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එනිසා හතරවෙනි ධ්‍යානට යනකොට ආනාපානෙ නොපෙනෙන සුළුයි. පළවෙනි ධ්‍යානයේදී ආනාපානෙමයි ලොකු බස්තමක් වගේ අතර ගන්න. ඉතින් මේ වාගේ කර්මේශා කර්මය ඉවන් කිරීම සඳහා වාංගුවට ගත්ත මේ අලවංගුව නැත්නම් රූප කර්මස්ථානේ ධ්‍යාන හතරදී වෙන්නේ දැක දැක දන දන ගෙවෙන. ඉතින් ඒක විශාල අභියෝගයක් මේ එකතු කරන්නන්ට. මේකේ තියෙන අඩුවෙන එකනේ, ගෙවෙන එකනේ. මේක හෙලි කරගන්න ගන්නවා. මේකට පුදුමාකාර චෝදනා කරනවා. මේක වෙනවා. ඒ කියන්නේ මෙච්චර පහසුවෙන් සිද්ධ වෙනවා කියන එකයි තියෙන්නේ. සිද්ධ වුණාට ඒක මේ දේවල් අල්ලගත්ත දේ ගෙවෙනවා දකින්න කැමති නැති නිසා දුකවත් ගෙවෙනවට කැමති නැහැ. ඒකට කාමේශා කාම සංඥා දුරවන් කිරීමකට ගත්ත මේ රූපයේ පරියන්කේ වේවා සක්මනේ වේවා එදිනදා වැඩ වේවා ඒක විපරිණාම වෙලා විජාබහුව වෙලා නැති වෙලා යනවා දකින්න එක වාර්තා කරන්නේ හරි ප්‍රැංගිරි භාෂාවකින් හරියට පශ්චාත්තාප වෙලා ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ විපස්සනා කියන එක දන්නේ නැත්නම් රූප කර්මස්ථානයේ ප්‍රායෝගික වටිනාකම දන්නේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන දන්නේ ඒක නැති වෙනකොට අමුතුම ලෝකයකට යනවා ඒක හරියට මේ අපි ගඟක ගහගෙන යනකොට එල්ලෙන්න වැලක් නැතුව ගියා වගේ. අල්ලෙන් තුන වැල නැතුව ගියා වගේ. ඉතින් ඒ වෙලාවේදී මේ කෙනාගේ අර මේ සීල දක්ෂතා, සමාධි දක්ෂතා නැත්නම් කුසලතා කියලා වට කියන එකකින්වත් තරක් වෙන්නේ. ඒකට විශේෂ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. එල්ලෙන්න තිබුණ එකම දේත් මයින් ගෙලිලා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මම නැති වෙනවා, මාන්නේ නැති වෙනවා, තෘෂ්ණාව නැති වෙනවා. එතකොට මාන්නයයි තෘෂ්ණාවයි මමයි নানা ප්‍රකාර කොට පෙරක දෝරුකම් ඔලුවට දාගෙන අවුල් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතුවේ දැන් ඔය 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල මේ ඒ දශකවල මේකට මේ කාලේ ඉන්න බෑ කියලා. බුද්ධ ජයන්ති කාලේ 1960 දශකේ 70 දශකේ යන්න බෑ කියලා. නමුත් මොකද්දෝ වෙලාවකට අත්‍යවශ්‍යතාවයකට මේ කරලා සමහරුන්ට දැනගන්න පුළුවන් වුණා යන්න පුළුවන්. අරමුණ ගෙවෙනවා. ඒ ගෙවෙද්දි පිස්සු වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ මට්ටමට දාගන්න පුළුවන් වුණොත් එයාට රූප කර්මස්ථාන පිළිබඳව නැත්තම් රූප භාවනාව කියන්න පුළුවන්. රූප ලෝකේ කියන්න පුළුවන්. ඒකේ ගිවන් කිරීම පිළිබඳ දක්ෂතාවයක් ඇති වෙනවා. ඒක හරියට කාමයේ ගිවන් කරනවා වගේ. දැන් මේ රූපේ ගිවන් වුණාට රූපේ නැතිවීමක් වෙන්නේ රූපය රූප සංඥාවක් බවට ඒව නැල්ලක් බවට හැවක් බවට පත් වෙලා නතර වෙන එකයි වෙන්නේ. රූපේ රූප සංඥාවක් බවට පත් වෙනවා. හරිද? කාමේ කාම සංඥාවක් වෙනවා. ඉතින් එතෙන්දි ගියාට පස්සේ මේකේ පේන දේ තියෙනවද? තියෙන දේ පේනවද? මේක හිතින් හදාගත්ත දෙයක්ද? ඇසල බැලුවොත් වෙන එකක්ද කියලා සම්පූර්ණ හීනයක් සහ අර්ධ හීනයක නැත්තම් මෙදිගුවක එහෙම නැත්තම් හිතලුවක ඒ යෝගාවචරය ගත කරනකොට බීමත්කමින් වෙනදී කුඩු ගහපුවාම වෙන දේ වගේ අර තේරෙන්න පටන් ගන්නවා මේක මේක තියෙනවා කිව්වොත් දැන් හොස්පිටල් තියෙනවා නැත්තම් නැහැ. මේ ඇත පහල පහල ශබ්ද තියෙනවා ඇහුවොත් තියෙනවා. ගණන් ගන්න හිතුව ශබ්ද දණින් පල්ලයට යනවා. වේදනාවක් නැතුව නෙවෙයි. හිතවිලිත් නැතුව නෙවෙයි. ඕන එකක් තියෙනවා ඕන අකනයි ඔඩක් විදා ගන්න පුළුවන්. දැනගත්ත ගමන් කනවා. ආන්න ඒ මට්ටමට ගියාට පස්සේ ලෝකයා දන්නා මේ වෙනසට හොඳම දැන් පිස්සු කියලා. ඊවසේ කියන්න පටන් අර ගන්නවා මෙහෙම බලන ඉන්නකොට මට ශබ්ද තියෙනවා ඕනනම් අහන්න පුළුවන් නැත්තම් ආහින්න පුළුවන් ඉතින් ඒක විස්තර කරන්න ඒක කරන්න තේරුම් ගන්න බෑනේ භාවනා නොකරන කෙනාට ඉතින් ඒක දැනගෙන කටයුතු කෙරුවොත් ඒ ඒ භාවනාව කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ඒක එහාට ගිය විපස්සනා ශික්ෂාවක් තියෙන්නේ Taman වාංගුවට ගත්ත මූල කර්මස්ථානේ බලාන ඉඳදී හඳ බෑගෙන යනවා වගේ ඉර බෑගෙන යනවා වගේ කිවිලා යන පටන් ගන්නවා. ඒක දැක්කට පස්සේ පේනවා ගෙවෙන්නේ නැති දෙයක් ලෝකේ නැහැ. සංකින්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඔය මට්ටමට යනකම් ඔය මට්ටමට යනකම් කොණ්ඩඤ්ඤ සාංශේ පළවෙනි බණේදීම තේරුම් ගත්තා. ධම්මචක්කපෝසුත්තේ දේශනා කරනකොට බුදුහාණන් කිව්වා ස්වාමීන් වහන්සේ යම් තාක් පහළ වෙන දේවල් ලෝකේ තියෙන ඔක්කොම නැති වෙනසුලු. බුදුජානක පුදුම සතුටක් ඇති වෙලා කිව්වා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤෝ උඹට තේරුණා අපි මෙතෙක් කල් දේවල් තියෙනවා කියලා රස කර කර හිටියා රස කරන සියල්ලම ගෙවෙනවා මේ ගෙවෙන තැන ඒ රූපේ රූප සංඥාවක් වෙන තැනට යන්න පටන් ගන්නතර පස්සේ මේ හීන ලෝකේ අත්ස ලෝකේ ඉස්සරහට යන කියන දිවි ලෝකේ දැනුයි කරලාව පිස්සුයි ඔක්කොම මේ වර්තමාන මොහොතට එනවා ආවට පස්සේ යාට වර්තමාන මොහොත පිළිබඳ වශී භාවයක් කරගෙනකොට ඒක දේශනාව સમાપ્ત කරන්නේ යාට ඒ වගේ උතු විගතූපක්ලේශේ මුදු භූතේ කම්මනියේ ආනන්දප්පස්සේ කල්ල චිත්ත මුදු චිත්තං වෙනකොට ඕනේ නම් එයාට මම කොහොමද ඉස්සර හිටියේ කියලා කල්පනා කරලා බලන්න. පුබ්බේකත නිවාසසුසුතු ඥානෙට දැම්මත් පේනවා. අනේ මේ මොනවත්ක්ද මේ මගේ ගෑණි කියන මේ මගේ අම්මා කියන මේ මගේ ඊඩම කියන බූදල් රැකගෙන. අනේ කරගෙන ආපු කක්කාවක්. ඒක එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකට මම කොච්චර ආශාවෙන් හිටියද ඒවට. දැන් උනත් කල්පනා කරනවා ගියාත් අම්මා කවුද කියලා දැනගන්න පුළුවන් හොඳයි කියලා. තේරෙන්න පටන් ගන්න මේ දැන් ඉස්සරහා තියෙන එකත් නිකන් හුදු සංඥාවක් විතරයි. ඊට පස්සේ චුතුපපාතඥානි මේ වෙලාවේ ලක්ෂ කීයක් මැරෙමින් ඉන්නවා. ඒක මිනිස්සෙකුටවත් හැඟීමක්වත් තියනවාද? මේ මැරෙනකොට අතාරින දේවල් සහ උපදිනකොට අල්ලගන්න දේවල් පිළිබඳව ආතබෝධයක් නැහැ. කොච්චර දෝ ගාණක් මැරෙමින් ඉන්නවා කොච්චර ගාම ඉවතෙමින් ඉන්නවා. ඒතර මමත් ඒ වගේ කොච්චර ආත්ම ගාණක් උපදිමින් පරිමින් ඉන්නේ නැද්ද මේ වර්තමාන මොහොතේ මොකද වෙන්නේ කියන එක දන්නේ නැතුව ඒව පිළිබඳව හඳාම් බලනවා, පේන බලනවා, නක්ෂත්‍ර කියවනවා, නාඩි වාක්‍ය කියවනවා, කී දහහක් අපෙන් කතා කරනවා කියන්නේ. එතකොට තේරෙන පටන් අරගන්නේ ඒ කියන්නේ පුබ්බේ නිවාසානුසති දිබ්බචා මේ චතුපපාතක් කියාට පස්සේ මේ ආශ්‍රවයන් මේ මේ වර්තමාන මොහොතේ හෝ මේ මට මනාප දේවල් වලට අමනාප දේවල් වලට පිළිබඳ වීම මනාපමනාප ආශ්‍රයන්ගේ ක්ෂේවීමක් සිද්ධ වෙනවා හරියට අතරගත් තුනී වැලි ටිකක් ඇඟිලි කරුවස්සෙන් බහලා යනවා වගේ තේරෙන පටන් ගන්නවා. මෙතෙක් කෙරුවේ රත් කරන එක. දැන් මේක අස්කරන වැඩේ වෙන්න පටන් ගන්නවා. එතකොට බුදුජානකේ අහනවා ජානසෝනි බාහපණයගෙන් බබුණ මේ වගේ බාර කාපු මගේ තාම ගෙවිච්ච නැති රාග තියෙන්න පුළුවන්ද? විිත රාග, විිත දෝෂ, විිත බොහ නැතුව මයිලක රාග ද්වේෂ මොහ තියෙනවා කියලා තියෙන්න පුළුවන්. ඒකට ඒ ජාන්සෝනි බ්‍රාහ්මණය කියන ඔබ වහන්සේ පරීක්ෂා කරන්න පුළුවන් හැම පැත්තෙම මේක පරීක්ෂා කරලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේගේ ඉතුරුවක් වෙන්න පේන්න බෑ. තියෙන්න බෑ. එතකොට බුදු ජානසේ කරන ප්‍රකාශයකට මේ බමුණ කියනවා ඔබ වහන්සේ මේක හෙලිකරන එක මේ ලෝකේ පිස්සු ලෝකෙට මේක හැදෙන්න හදන මිනිස්සෙයින්ට කලයක් මුණින් නමලා තිබිලා උඩු අතට හැරෙවා වගේ අන්ධකාර තැනකට තෙල් පහනක් ගෙනත් තිබ්බා වගේ කෙලිය අතරමං වෙලා නන්නත්තාර ඉන්න මනසට අත දිගල්ලා මෙන්න මේ පැත්තට ඵලයන් ගම තිනවා කියන වගේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර මේ ඔබාන්තේ කරපු එක එකක් මේ ඔබාන්තේ හෙලි කරන එක ලොකු දෙයක් කියලා. ඉතින් ඒ අනුව බලනකොට අද ඉන්න ලෝකයක් කොච්චරක් අනුන්ට බය ඇති කරන, Tamanට බය ඇති කරන જાතියක්. පුළුවන් වෙයි කියලා හිතනද කරුණාවෙන් මෛත්‍රී මොකයින් කරන්නේ? කද්දාවත් බෑ. අපි ගිහිල්ලා මිසුට උදව් කරන්න හදනවා ප්‍රතමාදාර දෙන්න හදනවා මොහොර හදලා දෙන්න හදනවා নানা ප්‍රකාර දේවල් කරුවාට පිස්සෙක් තව පිස්සු ගෙලින්න අවස්ථාවක් ලබා දීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට ඉල්ලනවනම් තියනවනම් දීපන් ඒක වෙනම දෙයක්. මේ Taman ළඟ තියෙන මේ මෙවට එළඹෙන්න පෙළඹෙන්න බය නිසානේ. අන්නේ Tamanගේ ඒ බය බේරව නැති කරන මේ හම්බෙච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා නම් අපි ඒක මේ අවුරුදු 2600කට පස්සේ සර්වචනාංශයට කරන කෞරවයක්. අවුරුදු 2600කට පස්සේ මේ ධර්මයට කරන කෞරවයක්. අවුරුදු 2600කට පස්සේ මේක රැගෙන ආපු ඒ ආචාර්ය પરම්පරාවට සංඝ પરම්පරාවට කරන ගෞරවය. ඒ වගේම තමයි මේ තාකල් මෙතෙන් දෙන්න උදව් කරන ලද ඒ තමන්ගේම සීලයට කරන ගෞරවය. වෙන විදිහට කියනවා නම් මේ සමාදම් කරවීමක් කරන්න ඔබට පුළුවන්. ඔබ සෑහනට ගිහිල්ලා තියෙන ඉතු ටිකක් කරපන් කියන මිසක්කා මේ අනුන්ගේ ගන්සබා බිස්නස් කරගෙන අනුන්ගේ සීනි කිර කිරා මේ ඇදගෙන නාන්න යනවා වෙනුවට ඒ Taman තුල පහළ වෙන්න පුළුවන් ඒ බය පිළිබඳව පහළ වෙන එක ලොකු දෙයක් කියලා හිතාගෙන නැති කිරීම සඳහා මේ බුදුජානක ආශ්‍රය පෙන්ලා දීලා තියෙන මේ උපකරණ කට්ටලේ අපි කියනවා ක්‍රම සහ විදි කියලා පාවිච්චි කිරීමෙන් ඉදිරියට යන්න මේ කොරෝනා කාලයේ සියලු දෙනාට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා